නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ එමෙන්න ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අද දවසෙත් අපි සුපුරුදු පරිදි මිලිඳු රාජ ප්‍රශ්නේ උතුම් සදහම් පිළිසඳර රැගෙන ඊටම දයාවෙන් ඔබ මුණ ගැහෙන්නේ. ඉතින් මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදාම් පිළිසඳර නිසා ජීවිතයට උත්තම දහම් කාරණා ඒකරාශි කරගන්න, ඒ දහම් කාරණා පිළිබඳව මනාව අවබෝධයක් ඇති කරගන්න පහසු වැටහීමක් ඇති කරගන්න ඔබටත් මටත් අවස්ථාව ලැබුණා. පින්නතුනි පින නිසා මේ අවස්ථාව දුර්ලභ කාරණාවක් විදිහට යෙදෙන අවස්ථාවක්. ඉතින් අද දවසෙත් ඒ පිණිස අපට මේ දුර්ලභ අවස්ථාව වාසනාව ලැබුණා. ඉතින් මේ සියලු කාරණා අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ නිසා අපි පළමුවෙන්ම උන්වහන්සේ වන්දනාමාන කරගනිමු. ඒත් එක්කම මා ඔබට සිහිපත් කරන්නම් අද දවසේ මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳරෙහි සැදැහැති දායකත්වය අංක 10න් 10 B මැදපත මඟ තල්පිටිය වාදුව පදිංචි පින්වත් පී.ජේ. චන්ද්‍රිකාදු සිල්වා මහත්මිය විසින් දරන්නට යෙදෙන. ඉතින් මේ පින්වත් මහත්මිය අපි සැදැහෙන් සිහිපත් කරගනිමු. ඒත් එක්කම අද දවසේත් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර පිණිස කරුණාවෙන් වැඩම කරන්නට යෙදුන අපගේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමල සද්දා ශීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපි ගෞරවයෙන් පාදාභිවන්දනය සිදු කොට උන්වහන්සේ පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වල්ලක ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. අපි මිලිඳු රාජ ප්‍රශ්නේ මිලිඳු රජු විසින් අහන අපූර්ව ප්‍රශ්න ටික තමයි මේ කතා කරගෙන යන්නේ. ඉතින් තව ගොඩාක් මේ ප්‍රශ්න තියෙනවා ඉතින්. ගියවර අපිට අමරාදේවිය පිළිබඳව දැනගන්න. හැබැයි අපි ඒ අමරාදේවියගේ ප්‍රශ්නය කතා කරන්න යෙදුනේ එක ප්‍රශ්නයක් මං ඇරලා. ඒ කුසල් අකුසල් වල සමවිසම ගැන තියෙන ප්‍රශ්නේ මං ඇරලා. මොකද මම ඒක මං ඇරියේ ඒකට තනි වැඩසටහනක්ම කරන්න වෙනවා. ඒ කියන්නේ ඒකට යම් වෙලාවක් ගන්න වෙනවා. ඒ නිසාම අද අපි කතා කරනවා අවශ්‍යයි මේ අපූර්ව විස්තරයක් හරි සොඳුරුයි මේ දහම් කාරණේ මේකේ රජුරු අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ කුසල් කරන කෙනාගේත් අකුසල් කරන කෙනාගේත් විපාකේ සමාන වෙනවද? එසේම නැත්නම් ඒ වගේ මොකක් හරි විශේෂයක් තියෙනවද? මහරජාණෙනි කුසලයේත් අකුසලයේත් විශේෂයක් තියෙනවා. මහරජාණෙනි කුසලයේ යනු සැප විපාක දෙනවා සුගති උපත සලසලා දෙනවා අකුසලයේ දුක් විපාක ඇති කරනවා නිරේ උපත සකස් කරලා දෙනවා කුසලයෙන් තමයි සැප විපාක සුගති සම්පත්තිය හදාන්නේ දුක් විපාක දුගති සම්පත්තිය දුගතිය ඇති කරලා දෙන්නේ අකුසලයෙන් ඒ නිසා ඕක තමයි විශේෂය සමාන බවක් නැහැ ඉතින් කියනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේලා බණ කියද්දී දේවදත්ත පෞකාරයා කල ඉඳලම බුදුරජාණන් වහන්සේට වෛර බඳ බඳ ආවා කියලා. ඉතින් අදට කොච්චර බණවල ඇහෙනවද මහන්තයා? ඉතින් මිනිඳු රජුරු කියනවා ඉතින් එහෙම කියන්නේ. ඒතර බෝධිසත්වය ගැන කියනකොට අපේ බෝධිසත්වයෝ අපේ මහා බෝධිසත්වයෝ කියලා බෝධිසත්වයෝ සුදු චරිතයකටත් දේවදත්ත කළු චරිතයකටත් තමයි කතා කරන්නේ. ඉතින් එහෙම කතා කරන ඔබ වහන්සේලාම ජාතක කතා කියනකොට ඉතින් ওই විදිහට නම් දේවදත්තයි මේ බෝධිසත්වයේ ගොඩක් ඈත තියෙන දෙපැයි. ඉතින් ස්වාමීනි ඒ වුණාට දේවදත්තයා ಜಾති ಜಾති යසසින් පක්ෂයෙන් බෝසතුන් හා සමාන වෙලා තියෙනවනේ ජාතක කතාව. ඇතැම් අවස්ථාවල බෝධිසත්වයන්ටත් වැඩිය බලයෙන් ආධිපත්‍යයෙන් ඉඳලා තියෙන දේවදත්ත. දැන් ගත්තොත් එහෙම යම් කලෙක දේවදත්තයා බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමාගේ පුරෝහිතයා එකල බෝසත්ත්වමේ ජවක කියන චණ්ඩාලයා විද්‍යාදරේ මන්ත්‍ර ජප කොට අකාලේ අඹ විපැද්වේය. ඒ අඹ ජාතකයේ දෙව්දතුන්ට වඩා බෝසත් බෝධිසත්වයෝ ජාතයෙන් යස්සෙන් කුලෙන් හීන වුණා. ඒකේ තියෙන්නේ මෙහෙමයි. ඒ කියන්නේ ජවක කියන ඒ චණ්ඩාල කුලේ අපේ මහ බෝධිසත්ව ඉපදිලා මාන්තරයක් දන්නවා ඕනම වෙලාවක අඹ මේ ගස් වලින් අඹ උපද්දවන්න පුළුවන්. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. මේක බ්‍රාහ්මණ කුලේ මේ කොල්ලෙක් මේක හොයාගෙන ඇවිල්ලා කොහොම හරි අමාරුවෙන් මේක ඉගෙන ගත්තා. කැමති වුණේ නැහැ දෙන්න. කියන්නේ මෙයාගේ අංග ස්වභාවය අනුව තේරෙනවා මෙයා අසත්පුරුෂයි. නමුත් කොහොම හරි වත් පිළිවෙක් කළා මන්ත්‍රය ඉගෙන ගත්තා. මන්ත්‍රය දීලා කිව්වා එහෙනම් ඔබ දැන් ඕක අරන් ගිහිල්ලා ජීවත් වෙන්න. හැබැයි එකක් සිහි කරන්න කිව්වා. ඒ තමයි යම් දවසක ওই මන්ත්‍රය දුන්නේ කවුද කියලා ඇහුවොත් කට පුරා උඹ ඉගෙන ගත්තේ මගෙන් කියලා ගුරුවරයා ගැන කියාපන් කිව්වා. කට පුරා ගුරුවරයා ගැන කියාපන් කිව්වා. කියලා ඒ බ්‍රාහ්මණයා ඊට පස්සේ ගිහිල්ලා රජතුමාගේ පුරোহিතයා වුණා. අකාලේ අඹ උපද්දලා දෙනවා. ඉතින් රජුරෝ පළවෙනි දවසේ ගොඩාක් දැක්කා. ඉතින් ආයෙ දවසක් ඕන වෙලා ගෙන්නන ගිහලා නිකමට ඇහුවා උඹට මේවා කියලා දුන්නේ කවුද කියලා. එතකොට මෙයාට හිතුණා මෙයා පුරোহিතයෙක් කියලා නෙන්නේ. ඉතින් චණ්ඩාලයෙක්ගෙන් මන්ත්‍ර ඉගෙන ගත්තා කියලා කියමුට ඒක හොඳ නෑ කියලා අපේ බ්‍රාහ්මණ પરම්පරාවෙන් මේවා එන්නේ කියලා කිව්වා. පස්සේ කිව්වා. තමන්ගේ ගුරුවරයා ගැන කිව්වේ නෑ. ඔහු මන්ත්‍රය කොච්චර සිද්ධි කරලා ජප කළත් අඹ ඉපදෙන්නේ නැහැ. දැක්කද මහත්තයා ගුරුවරයා අමතක කිරීම. ගුරුවරයා අමතක කළාට පස්සේ yaadෙන්නේ නැහැ. කොච්චර මන්ත්‍රය දැනගත්තත් ජපය දැනගත්තා. කලින් බල පිහිටුවපේ වගේ බලේ නැති වෙලා යනවා. එහෙමයි මේවා සිද්ධ වෙන්නේ. ඊට පස්සේ කලින් එක එක්කෙනා ගුරුවරයාගේ ඇසුරින් වැඩ කිට දාගෙන ඉන්න පුළුවන්. එයාලා හිතනවා ඒ විදිහටම වැඩ කිට දාන්න පුළුවන් ගුරුවරයා අතහැරියට පස්සේ කියලා. නමුත් ඒක එන්නේ නැහැ. ස්වාමිනේ ගුරුවරයෙක් සිටීමම මහත්මය ආශිර්වාදයක් සෙවණක් නේද ජීවිතේ. ඉතින් ගුරුවරයානේ ජීවිතේ දෙන කෙනෙක්. ඉතින් ඒ ශිෂ්‍යයෙකුගේ ජීවිතේ ගුරුවරයා. ගුරුවරයෙක් නැති ජීවිතේ හරියට ඇස් දෙක අන්ධ කුළුමීමක් වගේ කියනවා. කුළුමීමක් හික්මිලා නැහැ. ඒ මදිවට ඇස් දෙකත් අන්ධ වෙනවා. ඔහුට විනාශයමයි තබන තබන පියවරක් පාසා තියෙනවා. ඉතින් කියනවා දැන් ඒකේ පූජෝහිතයා වෙලා දේවදත්ත ඉපදිලා බෝධිසත්ව චණ්ඩාල කුලෙ ඉපදිලා. එහෙමයි. දැන් ශ්‍රේෂ්ඨ වෙලානේ අරයා. ඒතකොට ඔබ වහන්සේලා කියන්නේ දේවදත්ත පෞකාරයා බෝධිසත්වයෝ මහා බෝධිසත්වයෝ සත්පුරුසයි කියලා. ඉතින් බලන්නකෝ දැන් වෙනසක් නේතන. ඊට පස්සේ කියනවා යම් දවසක දේවදත්තයා මගධ රටේ සියලු සැප සම්පත් වලින් යුතුව මහා මහීපති නම් රජ වූයේද එකල බෝධිසත්වයෝ රජු පරිහරණය කරන සියලු ලක්ෂණයන්ගෙන් සමන්විත ඇතෙක් වුණා. ඒක ඒක තියෙනවා දුම්මේද ජාතකයේ. ඉතින් දේවදත්ත රජා වෙලා ඉපදිලා බෝධිසත්ව ඇතා. ඇතා ලස්සනයි. මිනිසු පාරේ යනකොට ඇතා දිහා බලනවා කඳුළු සරසලා. සතුටුයි මිනිසුන්ද. රජාට ඉරිෂ හිතුණා නේකට මේ තමන්ගේ ඇතා පුදුමයි ස්වාමීනි නේද? මේ සසරේ හැදී. ඊට පස්සේ රජාට උවමනා වුණා ඇතා මරන්න. වීපුල්ල පර්වතයේ මුදුනට ගිහිල්ලා මහා ප්‍රපාතයේකේ ළඟට වෙලා කිව්වා මේ උඹගේ ඇත් ගොව්වද කිව්වා උඹගේ ඇතා හරියට ඉක්මලා නැහැ එක එක කකුලක් උස්සගෙන ඉන්න ගියාපන් කියලා. ඇයි අර බැලන්ස් නැති වෙලා පර්වතයෙන් වැටෙන විදිහට. එක කකුලක් උස්සගෙන හිටියා. ඊට පස්සේ කිව්වා නෑ උඹගේ ඇතා ඉක්මලා නැහැ කකුල් දෙකක් උස්සගෙන ඉන්න ගියාපන්. කකුල් දෙකක් උස්සගෙන හිටියා. උඹගේ ඇතා හික්මිලා නැහැ කකුල් තුනක් උස්සගෙන ඉන්න කියාපන් කිව්වා. එක කකුලෙන් ඉන්න කිව්වා ඇතාට. ඇතා එක කකුලෙන් හිටියා. ඊට පස්සේ රජා කිව්වා උඹගේ ඇතා හික්මිලා නැහැ. කකුල් හතරම වකුඩු කරගෙන ආකාශයේ හිටපන් කියලා. ඇත් ගොව්වට තේරුණා රජා ඉරිසියාවෙන් ඇතා මරන්න මේක කරන්නේ කියලා. හරි රජතුමනි පොඩ්ඩක් ඉන්න කියලා ඇතා උඩට නැංගා. නැගලා ඇතාගේ කුඹස්තලේ ඉඹලා කිව්වා මගේ රත්තරන් මේ උඹට විරුද්ධව රජා කටයුතු කරනවා උඹගේ පුණ්‍ය ඉරිදීන් උඹ අහසට ඵලයන් මේ වගේ පෞකාර රජවරුත් එක්ක ඉන්න එපා කියලා කියපු ගමන් අර ඇත අර පර්වතයෙන් අහසට නැංගා. පුණ්‍ය ඉරිදීන් අහසට ගියා. අර ඇත්ගොව කිව්ව පෞකාර රජෝ මේ වගේ පින්වන්ත ඇති යානාවක් කරගන්න තොට පිනක් නැහැ කියලා. අර ඇත පිටින්ම ආකාශයෙන් බරණැස් නුවරට ගියා. එහෙමයි ඕක තමයි කතාව. එතකොට කිව්වා ඒකේ දේවදත්ත රජා වෙලා බෝධිසත්වයෝ ඇතා වෙලා ත්‍රිසංජීවිතයක්. හාමුදුරුව ඔබ වහන්සේලා සුදු කළු ભેදයක් මෙතන දකිද්දී කොහොමද මේ උස් පහත්කම් වෙන්නේ? ඊට පස්සේ කියනවා යම් කලක දේවදත්තයා මිනිසෙක් වෙලා ගවයම් සොයමින් වනයේට වැදුනේ ඉකල්ලි බෝධිසත්ව සෙමේ මහා පටවිනම් වඳුරු රාජෙක් වීදී මහා කපි ජාතකේ. එහෙමයි ස්වාමී. එතකොට ඒ කියුනේ මෙහෙමයි. දැන් දේවදත්ත මේ මිනිසෙක් වෙලා කැලේ යනවා. ඒතර බෝධිසත්වය වඳුරෙක්, මහා වඳුරෙක්. ඊට පස්සේ අර මිනිස්සයා කැලේ යනකොට දන්නේ නැතුව ලොකු වලකට වැටුණා. ඊට පස්සේ අර මේ වඳුරා කැලේ යන ගමන් අර වලේ වැටලෙන මිනිස්සයා දැකලා වඳුරා වැලක් ගලක ගැට ගහලා අර වලට බැහැලා අර මිනිස්සයා කරේ තියාගෙන ගොඩට ආවා. ගොඩට ඇවිල්ලා මහන්සි අර මිනිස්සයාගේ ඔළුවේ ඔඩොක්කුවේම ඔළුව තියාගෙන හිටියා. අර මිනිස්සයාට වඳුරු මස් කන්න ආසාවක් ආවනේ. දේවදත්තයා ළඟ තිබ්බ ගලක් අරන් වඳුරගේ ඔළුවට ගෙවුවා. වඳුරා ඉක්මනට උඩට පැන්නා. පැනලා කිව්වා බලපන් අසත්පුරුෂෝ පිහිට වෙච්ච තැනට උඹ කරපු වැඩි. හැබැයි මතක තියාගනින් මේ කැලේ මැදට ආපොත් කෙනෙකුට පාර හොයාගන්න බෑ. උඹ මම් පිටිපස්සේ වරෙන් ගමට යන්න පාර පෙන්වන්නම් කියන්නේ ලේ වැක්කිරෙන පාරෙන් ලේ බිඳු ඔස්සේ ගමට ගෙනාව අර මිනිසයා. මහ බෝධිසත්වෝ ඒ වගේ සංසාරේ. ඒකට රජු මිලින්ද රජු කියන්නේ බලන්න මේ වෙලාවේ දේවදත්ත මිනිසෙක් වෙලා මහා බෝධිසත්වෝ වඳුරෙක් වෙලා. එහෙමයි. ඉතින් කොහොමද දේවදත්ත පව කර කරාව නම් එයා උසස් වෙන්නේ කොහොමද? ඊට පස්සේ අහනවා ස්වාමීනි තවද යම් කලක දේවදත්තයා මේ සෝනුත්තර කියලා වැද්දෙක් කියලා බෝධිසත්වෝ චද්දන්ත නම් හස්තිරාජේ කූයේය. ඒ දරුණු වැද්දාගේ අතින් හස්තිරාජයා මැරුම් කෑවේය. ඒ චද්දන්ත ජාතකයේ දේවදත්තම බලවත් වූයේ. මතකද අර බිසවගේ කීමට වැද්දා දල කපා ගන්නට ආසහිතනේ. එතන ස්වාමීන් වහන්සේ හිතේ ඊර්ෂ්‍යාව රජතුමාගේ ඇතා කෙරෙහි රජතුමාගේ හිතේ ඊර්ෂ්‍යාව ඇති වුණා වගේ බිසව බිසවනේ බිසව අර ඇතා දැකලා ඇතා තමන් ගාවට ගෙන්න ගන්න බැරුව ඒකිට දොළ දුකක් උපන් සිංචිමානිකාවනේ. එහෙමයි ස්වාමී. ඇතාගේ දල උඩ ඉඳලා නාන්න හිතුණානේ. ඊට පස්සේනේ යන්නේ නේද? මම තව ලස්සන විස්තරයක් තියෙන කතාවක් තියෙන නිසා ඒක කෙටියෙන් ඉවර කරන්න. ඊට පස්සේ තවද ස්වාමීනි යම් කලක දේවදත්තයා වනයේ හැසිරෙන ගියක් නැති මිනිසෙක් වූයේද එකල්ලි බෝධිසත්වයේ මේ මන්ත්‍රය ඉගෙන ගන්නා වටුකුලේ පක්ෂියෙක් වූයේ මේ තිත්තිර ජාතකේ. ඒ කියන්නේ ඒ තිත්තිර ජාතකේ වටුකුරුල්ලෙක් කියලා ඉපදිලා වනයේ වේද උගන්වන බ්‍රාහ්මණෙක් ඉන්න තැනක ඉන්නේ. අර බ්‍රාහ්මණයා එනේන අයට වේදේ උගන්වනවා උගන්වනවා ඒක අහලා අර වටුකුරුල්ලා නිතර ළඟ ඉඳලා එයාට මුළු වේදේම කටපාඩම් හිටියා. එහෙමයි ස්වාමී. කාලෙකදී අර බ්‍රාහ්මණයා මැරුණාට පස්සේ ඒ වනයේට එන ශිෂ්‍යයන්ට වේදේ කියන්නේ වටපුරුල්ලා. තිත්තර ජාතකයේ තිත්තර ජාතකයේ. ඊට පස්සේ ඒත් අර මේ කොහෙවත් යන මිනිසෙක් විදිහට දේවදත්ත ඇවිල්ලා අර වටපුරුල්ලා මරාගෙන කෑවා. එතකොට බලන්නකෝ මෙතනත් බෝධිසත්වය තිරිසන් මේ જાති ඉපදිලා දේවදත්ත මිනිසෙක් වෙලා ඉපදුණා. ඒතර පව් කරන කෙනා කොහොමද උසට එන්නේ? ඊට පස්සේ කියනවා තවත් ජාතක කතාවක් කියනවා මේ රජතුමාට කොහොමද ජාතක කතා පිළිබඳ දැනුම? අපේ මිනිසුන්ට ජාතක කතා දෙක තුනක් කියන්න කියන්නකෝ. එහෙමයි ස්වාමී. වෙස්සන්තර ජාතකේවත් හරියට දන්නේ කියලා මිලින්ද ප්‍රශ්නේ වෙස්සන්තර ජාතක ඉගෙන ගත්තදී හිතට හිතුණා නම් සත්පුරුසයි. එහෙමයි. එහෙමයි ස්වාමී. නේද? අපි නමුත් එහෙමත් දැනගන්න නැතුව හාඳුනනමක් බනකට ජාතක කතාවක් කිව්වොත් අනේ ওই ජාතක කතා අහන්න වැඩක් නැහැ කියනවා. මේ බුදු කෙනෙක් දේශනා කරපු ධර්මයේ මේකක් හරි හේතුවක් අර්ථයක් ඇතුවනේ දේශනා කළේ. නේද? මේ මිනිසුන්ගේ මාන්නේ වැඩක් නෑ මහත්මයා මේවා කියලා. ඊට පස්සේ තියෙනවා තවද ස්වාමීනි යම් කලක දේවදත්තයා කලාබුණම් රජුරු වෙලා බෝධිසත්වෝ ශාන්තිවාදී තාපසයා වෙලා රජුරෝ සාන්තිවාදී තාපසෙන් යන ඔබ මොන වාදීද? සාන්තිවාදී. ඊට පස්සේ ඔබගේ සාන්තිය පෙන්වන්නම් කියලා ඇදගෙන ආවා. ඇදගෙන ඇවිල්ලා කිව්වා මොනවද සාන්තිය කියලා ඉවසනවා. ඊට පස්සේ අතපය කැපුවා. ඒත් සාන්තිවාදී කියනවා. කන් ආසා කැපුවා. ඒත් සාන්තිවාදී කියනවා. කපුවට පයින් ගැහුවා. ඒත් සාන්තිවාදී කියනවා. එහෙමයි. ඒතර කිව්ව බලන්න දේවදත්තයා රජ වෙලා ඉපදිලා බෝධිසත්ව තාපසෙක් වෙලා. ඊට පස්සේ තියෙනවා යම් කලක දේවදත්තයා වනයේ හැසිරෙන මිනිසෙක් වූයේද එකල්හි බෝධිසත්ව බෝසත්ත්වයේ මේ නන්දිය නම් වඳුරු රජෙක් වූයේය. එවිට අර වනයේ හැසිරෙන වඳුරු රජු ඇතුළුව මුළු වඳුරු සනුහරයම වෙනස් වූයේය. එක ජීවිතයක අපේ මහා බෝසත්ත්වෝ ඇස්සන්ද අම්මාව රැකගෙන අයියයි මල්ලි දෙන්න ඉන්නවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ දේවදත්තයා වඳුරු අල්ලන වැද්දෙක් විදිහට ඇවිල්ලා අර ගහ වට කරනවා. එහෙමයි. ඊට අම්මාව බේර ගන්න ඕන නිසා අර බෝධිසත්වෝ ඉස්සරහට එනවා. අම්මටත් විදලා බෝධිසත්වයන්ටත් විදිනවා. මේ සසරේ මහා බෝධිසත්වයෝ ආපු සසර ගමන බලන්නකෝ. සම්මා සම්බුදු වෙන්න පාරමී ධර්ම පුරපුරායන මහා බෝධිසත්වයෝ සමහරලාට මේ කල්පේම වුණා. බෝධ බෝසත් කෙනෙක් වින්ද සසරේ වින්ද සසර ගමනත් එක්ක බලනකොට අපිට මොන මොනවා වෙයිද මහත්තයා? නේද? ඉතින් අපි අපිටමයි කරදර අපිටමයි පීඩාව අපිටමයි මේ කෙනෙහිරිකම් කියලා අපි ඉන්නව නේද? ඒක අපිට අපේ අනුවනකම විදහ දැක්වීමක්. අපේ අඥාන බව විදහ දැක්වීමක්. ඔබටත් මට. ඒ නිසා මේ සසර ගමන එහෙමයි ස්වාමී. යම් කලක දේවදත්තයා කාම්බි කාරම්භිය නම් නිර්වත් අවසෙක් වූයේ දෙකල්ලි බෝසත්ත්වමේ පණ්ඩරක නම් හස්තියෙක් වූයේය. ඒ පණ්ඩරක කියලා හස්තියෙක් වෙලා. එහෙමයි. මේ දේවදත්තය තාපසෙක් වෙලා. උස් පහත්කම්. ස්වාමිනී යම් කලක දේවදත්තය මිනිස් ලෝ ඉපද වනයේ සිටින කූට ජටිලෙක් වූයේ දෙකල්ලි බෝසත්ත්වමේ වනේ තච්චක නම් මහ ඌරෙක් වූයේය. තච්චක ජාතකයේ දේවදත්තය උසස් උපතකින් යුතුයේය. ඒ කියන්නේ තාච්චක කියලා තාපසෙක් වෙලා ඒ තාපසයා මේ මේ කොටියෙක් පොළඹවගෙන ඒ කොටියා මාර්ගයෙන් ඌරු මස් කකා ඉන්නවා. එහෙමයි ස්වාමී. ඒ තාච්චක කියන ඌරා ඒ වනයේට ගිහිල්ලා තමන්ගේ යුද්ධ ශිල්පයෙන් එහෙමයි. ඒ කියන්නේ තමන්ගේ උපක්‍රමශීලී භාවයෙන් අර ඌරෝ මරණ මේ මේ ව්‍යාග්‍රයත් නැසලා අර තාපසයන් නැසන. එහෙයි. ඒකත් එක තමයි මේ ඔය පෝරුවේ නගින සිද්ධිය එන්නේ. ඒ කියන්නේ මේ ඌරා කැලේ අතරමං වෙලා හිටපු කෙනෙක්. එහෙමයි. ඊට පස්සේ ගමේ මිනිස්සේ ඌරාව ගෙනල්ලා හදනවා. හොඳට හීලයි. දැන් එයා මේ මම මතක හැටියට වඩු බාසු ඉන්න කෙනෙක් හරි එහෙම නැත්නම් යකඩ තලන කෙනෙක් හරි කම්මලක් තියෙන කෙනෙක්. ඉතින් Tamand ඕන ඕන බඩු අර ඌරා ළඟට ගෙනත් දෙනවා. නමුත් අර ස්වාමියාට කාලයක් යනකොට හිතුණා මෙයාව මිනිස්සු මරයි කියලා කැලේට යන්න ඕන කියලා ඈත කැලේට ගිහින් අතහැරියා. ඒතර මෙයා අර මිනිස්සු අතර ඉඳලා හොඳ හැඩි දැඩි ඇති වෙලා කැලේ ඌරු ටික බය වුණා. කිව්වා උඹ රජ කරන්න. ඊට පස්සේ කිව්වා උඹලට මොනවද තියෙන කරදර? කිව්වා හැමදාම කොටියෙක් ඇවිල්ලා මේ මිනිස්සු කනවා කිව්වා. ඊට පස්සේ හා මෙහෙම කරපන් කියලා කොහොම හරි කොටි දිග කතාවක් එහෙමයි සර් කොටියව නැති කළා ඊට පස්සේ යනකොට කූට තව තාපසයෙක් එයත් මේ මේකට සම්බන්ධයි ඊට පස්සේ මොකද කළේ කූට තාපසයා ඌරු මරන්න යනකොට කොහොම හරි පන්නගෙන ගිහිල්ලා ඔව් මේ තාපසයා ගහකට නැංගා ඊට පස්සේ ඌර මොකද කළේ සේනාවට කියලා ගහ හාරලා හාරලා ඒ අතරේ තව ඌර වතුර ගෙනල්ලා දාලා කොහොම හරි ගහ පෙරළුවා. අර ඌරු ටික ඔක්කොම තාපසයව කෑවා. ඌරු ඇහුවා කියනවා මිනි මස් මොන රහයිද කියලා. ඊට පස්සේ ඒ ඌරු රැළේම හිටපු හොඳට පෙනුම තියෙන නාඹර ඊරියක් අර ඌරට විවාහ කරලා දීලා අර ගහ උඩ තියලා මේ පැන්වක් කරලා විවාහ කළා කියන්නේ. අර ගහ උඩ දෙන්න තියලා අර කරපු චාරිත්‍රය තමයි කියනවා අදටත් පෝරු ඒ චාරිත්‍රය කියලා එන්නේ. හරි පුදුම සාරණනේ. <laughs> ඔව් ජාතක කතාවල් තියෙනවා. අපි මිනිස්සු ඉතින් ඔය කියවන්නේ නැහනේ. අපි මිනිසුන්ට වෙන වෙන ඒවානේ තියෙන්නේ. ඊට පස්සේ අපේ මිනිසුන්ට අපේ සිංහල සහ බුද්ධ ශාසනයේ තියෙන ඒ ප්‍රෞඩත්වය ඒ ඒවා ඒ වගේ ගන්න ආදර්ශ නැහැ. ඒක නිසා තමයි බටහිර දේවල් ආක්‍රමණය කරන්නේ. මේ සොයාගෙන යන්නේ. ඒ නිසා දැන් ළමයි වුණත් අද සමාජය වුණත් වීඩියෝ එකක් බැලුවත් බටහිර වීඩියෝ එකක් නාට්‍යයක් ගත්තත් ඉන්දියාවේ නාට්‍ය, ඉන්දියාවේ ෆිල්ම් ඒවනේ කැමති. එතකොට අපේ මිනිස්සුත් ඉන්දියාවේ දෙයක් හෝ මනක්කල්පිත දෙයක් ෆිල්ම් එකකට උනත් ආభాසය කරගන්නවා මිසක් මේ කොච්චර ලස්සන කතාවද මහන්තයා. මේ වගේ කතා සම්ප්‍රදායක් අද ෆිල්ම් හදන ඉන්දියාවේ අයද තිබ්බනම් මවලා දෙයි. උම්මංග ජාතකයේ වගේ කතාවක්. එහෙමයි. ඒවුන් දන්නේ එකම රාමායනේ කොච්චර කොච්චර විදිහට කරකවනවද? ඒකයි. ඉතින් ඒ නිසා ඒ අතුරු කතාව. ඊළඟට තියෙනවා දේවදත්තයා මිනිස් ලොව ඉපදිලා ජටිලෙක් වෙලා බෝධිසත්වයෝ ඔය කකියපු කතාව ඊළඟට තියෙනවා දේවදත්තේ චේතිය කියන ජනපදයේ පුරුෂයෙක්ගේ උස ප්‍රමාණයෙන් අහසින් යා හැකි චේතිය ජාතකේ අපි මීට කලින් ඒ චේතිය ජාතක ගැන ඔබ අහලා ඇති දේවදත්ත චේති රජුර වෙලා ඉපදිලා බෝධිසත්වෝ කපිල කියන බ්‍රාහ්මණය වෙලා ඉපදිලා. එහෙමයි ස්වාමී. ඒ චේතිය කියන රජුර තමයි ඉස්සල්ලාම බොරුව කියන්නේ ලෝකේ. දේවදත්ත තමයි මේ ලෝකේ ඉස්සල්ලාම බොරුව කියලා තියෙන්නේ මේ මේ මේ කාලේ. ලෝකේ බොරුව මේ මේ කාලේ කියන්නේ මිනිස්යාගේ ආයස අසංකීය තියෙද්දි. එහෙමයි මේ ලෝකේ පාපය කියන එක නැති කාලයක් තිබ්බා. ඒ කාලේ. ඊට පස්සේ යම් කලක දේවදත්තය සාමනම් මිනිසෙක් වූයේද එකල්ලි බෝසත්ත්වයේ මේ රූරු නම් මුව රජු වෙලා හිටියා. බලන්නකෝ මිනිස්සු වෙලා බෝධිසත්ව තිරිසනෙක් වෙලා. ඒතර පව් කරපු කෙනා කොහොමද උසස් වුනේ කියලා ඇහුවා. ඊට පස්සේ අහනවා යම් කලක දේවදත්තයා වනයේ හැසිරෙන දරුණු වැද්දෙක් වෙලා බෝධිසත්වයේ ඇත් රජෙක් වෙලා ඒ ඇත් රජා සත්වරක්ම ඇත් රජාගේ දල සිඳගෙන ගියා කියනවා. මේ සීලවනාගර ජාතක කියන මහත්ය මේක නම් හරි පුදුම කතාවක්. ඒ තමයි මේ සීලවනාග ජාතකයේ ඒ වැද්දා කැලේ කැලේ යනවා. අතරමං වෙලා අතරමං වෙලා අතරමං වෙලා මේ යනකොට වෙච්ච සිද්ධියක් තමයි ඒක තියෙන්නේ. අපි ඒකට යන් මම අපි විරාමයක් කරාම ඒකට යන් එක දිගට ස්වාමිනේ අපි ඒ කතාව දැනගන්නම් ඔබ වහන්සේට පින් දෙයිලා. ස්වාමීන් අවසරයි මේ මිලිඳු රජුරන්ගේ මේ ප්‍රශ්නය නිසා මේ මහබෝසතාණන් වහන්සේගේ ජාතක කතා බොහෝ අවස්ථා මතක් කරන්නේ නේද? ඔව් මහත්තයා දැන් අර අපිට අර වේලාවමදී ඒක අර පැයක් ඇතුළත මේ ඉවර කරගන්න වේලාවමදී නිසානේ අපි කෙටියෙන් කිය කියන්නේ ওই ජාතක කතා එකක් එකක් ගත්තොත් ඒ ජාතක කතාවල තියෙන අර්ථ එහෙමයි. ස්වාමීන් හරි මේ මිහිරි මේ ධර්ම දායාදයක් මේ දහම් රසයේ මනාව ඉස්මතු වෙනවා. එහෙමයි ස්වාමීන් ඒකයි ජාත කතාවල තියෙන. හරිය අර්ථවත්. සූ කියන්නේ ත්‍රිපිටකාගත සූත්‍රය. ඒ අතරමනේ ජාත කතා තියෙන්නේ. ඒ අර්ථය, ඒ හැඟීම, ඒ ගැඹීර බව එනවා. සමහරවිට මේ ජාත කතා අහලා මේ ජාත කතාවල නිදාන කතා ගත්තොත් එහෙම මේ ජාත කතාව දේශනා කරන්න නිදානයක් තියෙනවා. ඒ හේතුවක් ඒ හේතුවට මුල් වෙන භික්ෂූන් හරි කවුරු හරි හිටියොත් ඒ ජාතක කතාව දේශනා කළ අවසානයේ අරහත්ත්වයටපත් වෙනවා. ඒකට අරහත්ත්වය කියන්නේ කොච්චර විදර්ශනා ප්‍රඥාවෙන් දිනු කරලා කෙලෙස් ඉඳ බිඳ දැමීමක්ද? අරහත්ත්වය කියන්නේ කොච්චර කෙලෙස් ඉඳ බිඳ දැමීමක්ද විදර්ශනා ප්‍රඥාවෙන්. ඉතින් ජාතක කතාවෙන් ඒස්මතු වෙනවා කියලා කියන්නේ ඒ සිදු වෙනවා කියන්නේ ජාතක කතාවක අර්ථය හරියට මිනිස්සුන්ට ගන්න බැරි වීමයි මේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඊට පස්සේ අර අපි සීලවනාගේ ජාතකයේ කියමු කියලා නේද කිව්වේ. චුට්ටක් කියනවා. අවශ්‍යයි ස්වාමී. ඒ තමයි දැන් මේ මිනිස්සයා මේ වැද්දේ කැලේකට යනවා. එතකොට යනකොට සීලවනාංග කියලා 80000ක් ඇත්තුන්ට රජ වෙලා මේ රිදී කඳක් වගේ දිග දල දෙකක් තියාගෙන සොඳුරු රන්වන් හොඬයකින් යුතු දිව්‍ය හස්තියෙක් වගේ ඒ වනේ අපේ බෝධිසත්ව ඇතා ඉන්නේ. හරිද? ඊට පස්සේ මේ ඇතා මෙහෙම ඉද්දෙන් මේ අර කැලේට ආපු මිනිස්සයා අතරමං වෙලා ඉතින් අර ඇතාට හම්බුණ ගිහිලා ඒ ඇතා අර මිනිස්සයාට කෑම දීලා බොන්න දීලා ඉඳුම් හිටුම් දීලා ඉන්න තැන් හරි ගස්සලා ඒ ඔක්කොම කළා උපස්ථාන කළා කී කරුයි ඒතර මේ මේ වැද්දා දැක්කා මේ ඇතාගේ තියෙන කී කරුකම ඒතර කාලයකින් මෙයා එළියට මනුස්සයා පතේට ඇවිල්ලා ඈත ඇවිදගෙන යනකොට ඇද්දල වැඩ කරන මිනිස්සුયો දැක්කා එතුමාගේ ඇද්දල වීදියේ ඊට පස්සේ ඒව මහා වටිනාකමකින් විකුණන හැටි දැක්කා. ඊට පස්සේ මේ මිනිස්සු කිව් ගාවට ගිහිල්ලා කතා කරගෙන ඉන්නකොට කිව්වා බලාපංකෝ මේ හොඳ හොඳ වැඩ දාන්න පුළුවන් ආනුභාව සම්පන්න මේ ඇද්දලා අපිට නෑනේ මොනවද කිව්වා ජීවදන්ත කිව්වා. ඇහුවා මොකද ජීවදන්ත කියන්නේ? ඇත්තෙක් පණ පිටින්ම ඉඳින් මේ ගන්න දත් දත කිව්වා. ඊට පස්සේ මෙයා කිව්වා මං උඹලට ගෙනත් දෙන්නම් කියලා මෙයා කැලේට ගියා. ගිහිල්ලා බය ආදි ස්වභාවයෙන් කියා තනම් බනම් ඔක්කොම අරන් ගියේ. බය ආදි ස්වභාවයෙන් අර ඇතාලන් ඉඳලා කිව්වා අනේ මට මේ ජීවත් වෙන්න ක්‍රම යන්නේ නැහැ. ඉතින් මම මොකද්ද උඹට කරන්න ඕන කිව්වා. ජීවත් වෙන්න පුළුවන් කිව්වා මේ ඇද්දල විකුණලා. ඉතින් ඔබගෙන් මට ගෙනියන්න පුළුවන් ප්‍රමාණයට ඇද්දල දෙන්න කිව්වා. ඊට පස්සේ අර ඇතා ගවයෙක් වගේ බිම දන ගහලා එහෙමයි ගෙනාපු කීයට අතට මේ මේ හොඬවලට අරගෙන අර දිග දල වලින් මෙහාට ගෙනියන්න පුළුවන් බරක් තියෙනවනේ. ඒ බර ප්‍රමාණයට දිග දල දෙකේ දල දෙක උල් දල දෙකේ උල් දෙක කීයෙන් කැපුවා. කපලා දැන් දල දෙක බිමට වැටෙනවනේ. ඒ හොඬෙන් ඒ දල දෙක ගත්තා. අරන් එතන හිතුවා මේ ඇතෙක්ගේ මේ ජීවිතේ තමයි මේ උල් දල දෙක. එකෙන් තමයි ජීවත් වෙන්නේ. තේජස පතරන්නේ. මම ඒක දෙන්නේ අකමැත්තෙන් නෙමෙයි. ඒ කියන්නේ මම මගේ දල දෙකට අකමැත්තෙන් නෙමෙයි මම දල දෙකට කැමැතියි. නමුත් යම් දවසක මේ ලෝකේ උත්තරම විමුක්තියක් මට ස්පර්ශ කරන්න ඕන. ඒ උතුම් සම්බුදු බව පිණිසයි කියලා අදිස්ථාන කරලා දල කැල දෙක දුන්නා. ඒ මිනිස්සයා කර දෙපැත්තේ තියාගෙන හති දාගෙන ආවා. ඒකට දල දෙකේ සයිස් හිතන්න. ඊට පස්සේ විකුණලා කාලයක් ජීවත් වුණා. විකුණලා කාලයක් ජීවත් වෙලා සල්ලි ඉවර වෙගෙන යනකොට ආයෙ කැලේට ගියා. එහෙමයි. ආයෙ දල දෙක. ඊට පස්සේ ආයෙ ගෙනියන්න පුළුවන් ප්‍රමාණයට අර වගේ කපලා දුන්නා. ඔය ආයෙ මනස මනසපතේට ඇවිල්ලා විකුණනවා. එහෙමයි. ආයෙ සල්ලි වරණයට යනවා. ওই විදිහට හය වතාවක් ගියා. ගැටීමක් නැහැ හිතේ ස්වාමිනියත් හදාගෙන. අපේ මහ බෝධිසත්වෝ නෑ. එහෙමයි. හත්වෙනි වතාව දල කපලා තියෙන මහත්තයා ඒ ඇතා බිම වැටලා ඉනවනේ හොඳ මහා සද්ධාන් තිර්දිමත් ඇතෙක්නේ. බිම බඩ ගාගෙන හොඳ වැල දික් කරගෙන ඉද්දී මේ පව්කාරයා අර හොඬේ උඩට නැගලා කුඹස්තලේ ඉඳලා ඉඳගෙන මෙන්න මේ මෙතනින් එන ඒ වගේ මේවා කප කපා කකුලෙන් පාග පාගා දල කෑලි හොයලා තියෙනවා විකුණන්න. මෙහිම සංසාරය. අසත්පුරුෂයාගේ තෘප්තිමත් නොවන ධනාසාව. කෙලෙහි ගුණ නැති බව. එහෙම දුන්න කෙනෙක් අපේ බුදුරජාණන් වහන්සේ එහෙම දල දුන්න කෙනෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් කඩුවක් අමෝරාගෙන එන අඟුලිමාලට ධර්මයේ නොදීන්නේ කොහොමද? ඔවුන් විමුක්තියට ආපු අය. පාදෙන් අල්ලාගෙන ගඟෙන් එහා පැත්තට දානවා කිව්ව ආලෝකයට ධර්මයේ නොදීන්නේ කොහොමද? ඔවුන් විමුක්තිය සොයාගෙන ආපු. මේ දේවදත්තයා දලකපක්ගෙන් ඉන්නවනේ. හොඬ වැල උස්සලා නැහැ. ඒ අසත්පුරුෂයා රන්වන් හොඬ වැලේ පාගගෙන, කුඹස්තලේ පාගගෙන, මේ හකු පාගගෙන මස් කප කපා දල කෑලි අරන් තියෙනවා. පන පිටින් සුළු මොහොතකින් ඒ සීල වැසා මැරුණා කියන්නේ. මෙහෙම සංසාරේ වෙනවා. දෙමව්පියන්ගේ සාරයේ සූරාබන දරුවෝ ඉන්නවා. ස්වාමියාගේ සාරයේ සකල සම්පතම නැති බංගස්ථාන කරන බිරින්දෑවරු ඉන්නවා. බිරින්ද හම්බ කරන දේ නැති බංගස්ථාන කරන පිරිමි ඉන්නවා. ඇයි පිටරට යවලා? එහෙමයි ස්වාමීනි. ඒ ගෑණි හම්බ කර කර වැසිකිලි හොද හොද හම්බ කර කර එවන එක මෙහෙ මිනිහලා නැති බංගස්ථාන කරන්නේ නැහැ. මොනවා කරන්නද සංසාරේ? මොනව කරන්නද සංසාරේ. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ මල නොතලා රොන් ගන්න හැටි වදාලා. එහෙමයි. ඉතින් මේ සසරේ මේ හැම දෙයකටම මුහුණ දීලා මේ ඔක්කොම ලෞතුරා සම්බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරගෙන කරපු දේවල්. ඒ වාගේ පාරමී ධර්මයන් මේ ලෝකේ කිසිම ශාස්ත්‍රවරයෙකුට නැහැ. මේ ලෝකේ කිසිම ශාස්ත්‍රවරයෙකුට නැහැ. ඔය වාගේ ඉතිහාසයක් ඔය වාගේ ආපු සසර ගමන වෙන ලෝකයේ කෙනෙකුට නැහැ. ඒක අපේ බුදුරජාණන් වහන්සේටමයි තියෙන්නේ. එහෙව් පුණ්‍ය නිධානයකින් පහළ වුණ බුදුරජාණන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේට පවා මිත්‍යා දෘෂ්ටිකයෝ කයිකතන්දර කියනවා. එහෙව් පාරමී ධර්මය පුරාගෙන ආපු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අහිංසක හදපු පිළිමේ පවා කඩලා දානවා. ඒව ගැන නෙමෙයි හිතන්න ඕනේ. මේ තමයි සසර. අපිට ඒ වගේ බුදුරජාණන් වහන්සේ නම සරණ යන ලැබීම කොච්චර වටිනවද මේ වගේ බුදුරජාණන් වහන්සේ අනේ ස්වාමීනි අවාසනාව කියන්නේ දැන් මෙච්චර ශාස්ත්‍රූලාභේ අතහැරලා වෙන කෙනෙක් කිව්වොත් එහෙම ආගමට එන්න වෙනත් තැනකට එන්න කියලා ඒත් මේ කුඩා කුඩා ලාභයන් ගැන සෙල්ලකලා අපි අනුවනකම ඥානේ පින කෙනෙක් බලෙන් දෙන්න බෑනේ මහත්තයා බුදුරජාණන් වහන්සේ වගේ උත්තරීතර පරම පිවිතුරු මහා පුණ්‍යවන්ත විමුක්තිදායක වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් සරණ යන්න පුදුම පිම්බලයක් තියෙනවා. මහත්ය මේ මිනින්ද ප්‍රශ්නෙම තියෙනවා. දෘෂ්ටිය වැරදිච්ච කෙනා කොච්චර යහපත් දේවල් කළත් නිවන නම් ලැබෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා පහුගිය කාලේ එක එක ආගම් වලින් එක එක අදහස් දක්වනකොට ඒ වගේම හාමුදුරුවොත් එක එක අදහස් දක්වනකොට හාමුදු හාමුදුරුවන්ගේ අදහස් වල යම් කැළඹිලි ස්වභාවයක් දකිනකොට මේ මිනිස්සු සමහර අය කියන මීට වැඩි හොඳයි අහවල් ආගමට ගියා නම් කොච්චර හොඳ ප්‍රතිපදාවක් තිබ්බත් ශාස්ත්‍රුන් වහන්සේ නමක් විදිහට ඉන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු කෙනෙක් නම් ශ්‍රාවකයාට අවබෝධ වෙන්නේ නැහැ තේරුණා නේද? ඉතින් ඒකයි අපි වෙනස අපේ බුදුරජාණන් වහන්සේගේ අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ වෙනස තේරුම් ගන්න තරම්වත් ශ්‍රාවකෙක් අනේ එහෙමයි ස්වාමී. මාර්ගඵල අවබෝධයේ කෙසේ වෙතත් මහත්යා මේ ලෝකයේ සියලු දෙනා අතරින් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියන උත්තමයි කියන එක පවරයි කියන එක අසද්දෘසයි කියන එක අතුල්‍යයි කියන එක අනෝපමේයයි කියන එක බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ හැඟීමවත් වෙනවනම් ස්වාමීන් මේ ජාතක කතා ජාතක පොත් වහන්සේවත් පරිශීලනය කරනවා නම් බහුල බහුල වශයෙන් අපගේ මහබෝසතාණන් වහන්සේ ගැන එවැනි දැන් ඒකට කල්යාණ මිත්‍ර සම්පatti දුන්නනේ. ඒ තමයි පින්වල් ලොකු ස්වාමීන් වහන්සේ සරල සිංහලෙන් අනුවාදනය කළා. ජාතක කතා. ඒතර ජාතක කතා අපි ලොකු සංසි පරිවර්තනය කළා අපිට පොතක් ලැබුණාම එක උස්මට එක උස්මට කියවනවානේ අපි. එහෙමයි. ඉතින් එච්චර ප්‍රණීත විදියට අපිට දුන්නනේ. ඉතින් එහිමවත් ජාතක කතා කියවන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ ඉතින්. ඊට පස්සේ දැන් මේකේ මිනිසුන්ගේ ජාතක කතා කියන්න බෑ එක එක කතා තියෙනවානේ. දේශපාලන කතා, ගෑනු කතා, පිරිමි කතා, ඕපදූප කතා, Facebook කතා, ස්ථිර නේද? ලින්ද ළඟ කතා, ෆෝන් කතා, WhatsApp කතා, Viber කතා, email කතා ස්කයිප් කතා ඒ වතක ජාතක කතා වහන් වෙලා ගියා ඊට පස්සේ දැන් මෙතන නිනින්ද රජුරෝ කියන්නේ දැන් බලන්න මේ දේවදත්ත මිනිසෙක් කියලා ඉපදුනා බෝධිසත්වයෝ තිරිසන් සතෙක් කියලා ඉපදුනා ඒ පව් කර කර නම් දේවදත්තාව එහෙම කොහමද උනේ ඊට පස්සේ තියෙනවා ස්වාමීනි දේවදත්තයා රජවීමේ මන්ත්‍රයදත් සිවලෙක් වෙලා ඉන්දින් බෝධිසත්වයෝ මනුෂ්‍ය ජීවිතේ විදුර කියලා පඬිතෙක් කියලා හිටියා. නමුත් අර සිවලා මන්ත්‍ර බලෙන් රජ වුණා. රජ වුණා. ඉතින් ඒ නිසා ඒ වෙලාවේ අධිපති භාවයෙන් වැඩි වුණානේ. ඊට පස්සේ තියෙනවා ඒක මේවා කියන්න වෙලා මගේ. ඊට පස්සේ යම් කලක දේවදත්තය ඇත් රජෙක් කියලා බෝධිසත්වයොත් ඇත් රජෙක් වුණා. සමාන වුණා ජීවිතේ. ඊට පස්සේ දේවදත්තේ අධර්ම කියලා දෙවියෙක් කියලා බෝධිසත්ව ධර්ම දෙවියෙක් වුණා. සමාන වුණා. ඊට පස්සේ යම් කාලයක දේවදත්තයා 500ක් කුලයන්ට ඉසුරුමත්ව නාවිකයෙකු වෙන්න බෝධිසත්වෝ 500ක් කුලවලට ඉසුරුමත්ව නාවිකයෙක් වෙලා දෙදෙනාම සමසම වුණා. දේවදත්තයා 500ක් ගැල් සහිත මේ ගැල් කරුවෙක් වුණ අපන්නක ජාතකේ බෝධිසත්වෙක් ගැල් කරුවෙක් සමාන වෙනවා. එතකොට බෝධිසත්වෝ පින් කරගෙන එන කෙනෙක් නම් දේවදත්ත පව කරගෙන යන කෙනෙක් නම් කොහොමද සමාන වුනේ? ඒකයි රජ්ජුරු අහන්නේ. ඊට පස්සේ තියෙනවා දේවදත්තයා මුවෙක් වෙලා නිග්‍රෝධ මිග සාකාමුග කියලා. බෝසත්ත්වෙත් මුවෙක්. ඊට පස්සේ මේ විදිහට කියනවා ඊට පස්සේ තියෙනවා දේවදත්තයා බ්‍රහ්මදත්ත රජුගේ පුත්‍රයා වෙලා මහ බෝධිසත්ව ඉපදුනා. තාත්තා වෙලා මේ ඉපදුණා දේවදත්ත මහා පදුම කියලා. අම්මෝ ඒ ඒ රජුරවන්ට මේ බිරිඳක් ඉඳලා කඩවසන් ලස්සන තරුණියක ස්වභාවයෙන් හිටියා මහා පදුම කුමාරයා. ඉතින් ඒ බිරිඳ ආයුතු දේවල් කිව්ව දැන් මේ පුතේ වෙන බිරිඳක් නේ. ඊට පස්සේ ඒකට එකඟ වුණේ නැහැ කියලා අර බිරිඳ රජතුමා යුද්ධෙට ගිහිල්ලා එනකොට කෙහෙවලු කඩාගෙන ඇඟ හූරාගෙන මේ පදුම කුමාරයා නිසා මේ වුනේ කියලා. ඉතින් පදුම කුමාරයාට දඬුවම් දීලා මහා පර්වතයකින් මේ හෙලනවා. අන්තපුරේ රටවැසියන්ගේ කඳුළු වලින් තෙත් වෙලා තියෙනවා මහත්තයා මහා පදුම කුමාරයා දඬුවම් දිදි කසක ගහ ගෙනියනකොට එහෙමයි අඬලා වැළපිලා තියෙනවා. ඊට පස්සේ කුමාරයාත් නිර්දෝෂ බව කියලා තියෙනවා. ඒවත් අහන්න නැතුව වෛරයට තමන්ගේම දරුවා මහා පර්වතයකින් හෙළනකොට පර්වත දෙවියා ඒ කුමාරයා වඩාගෙන නාග ලෝකෙට ගෙනියනවා කියනවා. පස්සේ කාලෙක මහාන වෙලා තියෙනවා. ඉතින් ওই වගේ සිද්ධි ඉතින් තියෙනවා. මේ ආත්ම භාවයේ දෙදෙනාම ශාක්‍ය කුලෙයිම උපදුණා. දේවදත්ත ශාක්‍ය කුලෙ ඉපදුණා. අපේ බුදුරජාණන් වහන්සේ ශාක්‍ය කුලෙ ඉපදුණා. බෝසත්ත්වයේ මේ ਸਰවඥතා ඥානෙ ලැබ ලෝකනායකව බුද්ධත්වයට පත් වුණා. දේවදත්තයා ඒ දේව දේවාන්ත දේවයන් වහන්සේගේ ශාසනයෙම පැවිදි වෙලා 이르දි උපදවාගෙන බුද්ධ ලීලාවෙන් රඟපෑවා. ස්වාමීනි මං අහන්නේ මේකයි. මේව ඇත්තද බොරුද? කියන රජතුමනි ඔබ කියපු කරුණු ඔක්කොම ඇත්ත. එහෙනම් ස්වාමීනි දේවදත්ත කලු කාටයිනම් කලු චරිතයක් නම් බෝධිසත්ව සුදු චරිතයක් නම් කොහොමද මේක වුනේ? ඊට පස්සේ කියනවා නැත මහරජා කුසලයත් අකුසලයත් සමාන නැහැ. මහරජාන්නේ දේවදත්තයා සියලු ජනයාට විරුද්ධ නැහැ. අප බෝධිසත්වයන්ට පමණක්ම විරුද්ධයි. යමෙක් බෝධිසත්වයන් වහන්සේට විරුද්ධව සිටියේද ඒ ක්‍රෝධසිත ඒ භවයේ පැමිණ විපාක දෙයි. මහරජාණෙනි දේවදත්තයා අධිපතිව සිටි කල්ලි ජනපදයන්ට ආරක්ෂාව සලසයි. ඒ දඬු පාලම් හදයි. පුණ්‍යශාලා කරවයි. ශ්‍රමණ බ්‍රාහ්මණ දුගී මගේ යාචකාදීන්ට අසරණයන්ට නොයෙක් දාන ආදියෙන් උපකාර කරයි. ඔහු භවයක් භවයක් පාසා සම්පත් ලැබුවේ ඒ විපාකයන් නිසාය. දැන් රජ වෙලා හිටියත් බුදුරජාණන් මහ බෝධිසත්වයන්ට වෛරයි මිසක් අනිත් අයට වෛර නැහැ. එහෙමයි ස්වාමී. ඒක රජෙක් විදියට කරන කියන දේවල් වල පින් විපාක එනවා. මහරජාණන් කිසිවෙකුට හෝ දානෙන්, දමනෙන්, සංයමයෙන්, උපෝසත සීලෙන් තොරව කළ කර්මයකින් සම්පත් අනුභව කරන්නේ යයි කිව හැකේද? යම් කිසි කෙනෙක් සැපක් විඳිනවා නම් සංසාරේ කරපු දානයක්, සංයමයක්, සීලයක්, රැකපු උපෝසතයක් හැර වෙන මොකද්ද කියනවා. එහෙමයි. මහරජාණෙනි දේවදත්ත බෝධිසත්වයන්ුන් එකට හැසුරෙනේ කියා වචනයක් පැවසුවේය. ඒ එකට එක්වීම ಜಾති 100ක් ඇවෑමෙන් නොවේ. ಜಾති 500ක් ඇවෑමෙන් නොවේ. ಜಾති දහසක් ඇවෑමෙන් නොවේ. ಜಾති ලක්ෂය ගාණක් ඇවෑමෙන් සිද්ධ වූයේය. ඉතාමත් කලාතුරකින් බොහෝ කාලයකට පසු දෙදෙනා එකතු වුණේ. ජාතක කතාවල අපිට ළඟ ළඟ ජාතක කතා තිබ්බට මේක ඇත්තටම සිද්ධ වෙනකොට කල්ප ගානකට සැරයක් ජීවිත සිය දහස් ගානකට සැරයක් තමයි දේවදත්තයි බෝධිසත්වය එකතු වෙන්නේ. ඒ ජීවිතේ කරන කර්ම වලින් මේ දේවදත්තයා නිරේ ගිහිලා විඳවලා විඳවලා විඳවලා විඳවලා එනවා. ඉතින් අපිට හැම ජීවිතයකම එකතු වුණා වගේ පෙරුණාට මේක එකපාර වෙන්නේ නැහැ කියනවා. හරි නේද? ඒක පැහැදිලි නේද? ඊට පස්සේ මහරජාණනි භාග්‍යතුන් වහන්සේ මිනිසත් බව ලැබීම කනකැස් බෑවට උපමා කොට වදාන ලද්දේය. මහරජාණන් මේ දෙදෙනාගම එකතු වීමත් කනකැස් බෑවා වියසිදුරින් ආහස බලන අයුරින් ඊතා කලාතුරකින් සිද්ධ වූයේය. පුදුම සිද්ධියක් නේද? කනකැස් බෑවා වියසිදුරින් ආහස බලන සිද්ධි අහලා තියෙනවනේ. ඒ කියන්නේ මේ පෘථුවියම වතුර බෝලයක් වෙලා ඒකේ විය දණ්ඩක් පාවෙ වී තියෙනකොට අවුරුදු 100කට වතාවක් උඩට එන එක හැක් පේන කැස්බෑවේ කර පාවෙ වී තියෙන විය ගහේ සිදුරේම අහස බලනවා කියන එක දුර්ලභයිනේ. ඒ ඒ වගේ දුර්ලභයි කියනවා දේවදත්තයි බෝධිසත්වයේ එකතු වෙන එක. ඉතා දීර්ඝ කාලයක අපිට හිතෙන්නේ ජීවිතයක් අපිත් සමාජයට කියවිලා තියෙනවා කියලා මටත් මතක නැහැ. අපි හිතන්නේ ජීවිතෙන් ජීවිතයේ දේවදත්ත පිටිපස්සෙන් එනවා කියලානේ. අර කතාපෙළ එකට තියෙනකොට ඒකට හේතුව අර කතාපෙළ එකට තියෙන නිසා. එහෙම වෙන්නේ නැහැ කියනවා. එතකොට බලන්නකෝ අපේ නාගසේන මහරහතන් වහන්සේගේ තියෙන ධර්මඥානෙනේ. ආශ්චර්යයි. මහරජාණන් අනේක ලක්ෂ ගණන් જાතින්හි බෝධිසත්වයෝ සැරියුත් මහරහතන් වහන්සේගේ පියා මහා පියා සුළු පියා සොහියුරා දරුවා සොහිරියගේ පුතා මිතුරා ඔය වගේ වුණා සැඩ පහරට වැටෙන සත්‍යයන් මේ සංසාරේ යද්දී අප්‍රියයන් එක්ක එකතු වෙනවා ප්‍රියයන් එක්ක එකතු වෙනවා දේවදත්ත විතරක් නෙවෙයි කියනවා සාරිපුත්‍රයන් වහන්සේ නිතර නිතර මුණ ගැහුණා කියනවා මේ සංසාරේ ප්‍රිය අය අප්‍රිය අය මුණ ගැහි මුණ ගැහි යන්න තියනවා කියනවා මේක තමයි සැඩ පහර කියනවා දැන් ඔයාලට නැන්දම්මලා යීලිලා ස්වාමියා බිරිඳ සතුරු වගේ පෙනිපෙනී ඉඳී. ඔය සසරේ යද්දි මිතුරු සතුරු මොන ගෙහි ගෙහි යන්නේ මේක තමයි මහත්ය සංසාර ගමන. මේක නම් තේරුම් ගන්න කල මේ මිනිසුන්ගේ දුක් අන්දරාවලට නම් විසඳුන්නේ නැහැ. ඊට පස්සේ දැන් මේ අවසාන ඡේදය විස්තර කරනවා. මේ සසරේ සිටින සියල්ලෝ අප්‍රියන් සමගත් ප්‍රියන් සමගත් එක්වි යනවා සංසාරේ. මහරජාණනි දේවදත්තයා යක්ෂයෙකු ඉපිද තමාත් අධර්මයෙන් සිට අන් අයත් අධර්මයට යොදවා 57 කෝටි 60 ලක්ෂයක් වර්ෂ ඇති මහා නිරි උපන්නේය. දේවදත්ත යකෙක් වෙලා ඉඳලා අනිත් අයට පව් කරවන්න යොමු කරනවා. නිරේ වැටිලා 57 කෝටි ලක්ෂයක් නිරේ හිටියා. බෝධිසත්වෝ යක්ෂයෙක් වෙලා ඉඳලා මිනිස්සු ධර්මයට යොමු කරලා 57 කෝටි 60 ලක්ෂයක් දිව්‍ය ලෝකේ හිටියා කියනවා. බලන්නකෝ වෙනස. අරයා නිරේ මෙයා දිව්‍ය ලෝකේ. නිසා පවයි පිනේ විපාක සමාන නැහැ. කිව්වට පස්සේ රජතුමා ඉතාමත් ප්‍රීතියටපත් වෙලා අනුමෝදන් වෙනවා. එහෙම තමයි මේ පරිච්ඡේදය තියෙන්නේ. ස්වාමීන් අවසරයි අපිට ඊළඟ වැඩසටහනේදීත් මේ කාරණා ඔබ වහන්සේට පින් දීලා දැනගන්න අවස්ථාව ලැබෙවි. අද අපේ කාලය නිමා වුණා. රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර